අපි ඉගෙන ගත්තා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා අපි හිත පහදවා ගත්තා ඊළඟට සතර සම්‍යම් ප්‍රධාන වීරිය නූපං අකුසල් නූපදවන්ට උපං අකුසල් ප්‍රහාණය කරවන්ට නූපං කුසල් උපදවන්ට උපං කුසල් දියුණු කරගන්න කරන වීරිය අපි ශ්‍රවණය කළා හිත පහදවා ගත්තා ඊළඟට ඡන්ද චිත්ත වීරිය වීමංසා කියන සතර ඊරිදිපාද ගැන ඇහුවා. හිත පහදවා ගත්තා. ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ගැන ඇහුවා. පංච ඉන්ද්‍රිය. හිත පහදවා ගත්තා. ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්ම පහ ගැනත් ඉගෙන ගත්තා. හිත පහදවා ගත්තා. අද ඊටාම සුන්දර දහම් කරුණක් ඉගෙන ගන්නවා බෝධිපාක්ෂික ධර්ම වලින් සත්ත්ව බොජ්ජංග සත්ත්ව බොජ්ජංග පිළිබඳව තමයි ඉගෙන ගන්න. මේ සත්ත්ව බොජ්ජංග ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ මේ සත්ත්ව බොජ්ජංග වඩන්ට අපිටත් ඒ මාවතට පිවිසෙන්න පුළුවන්. තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරා තිබෙන විදිහට බොජ්ජංග ධර්මිය වැඩි වැඩි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රත්නියෝ හතක් තියෙනවා. ඒ රත්න හත පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි. කුමක්ද මේ රත්න හත? ඒ වනාහි සත්ත්ව බුද්ධංග. බුද්ධ ශාසනයේ මාණික්්‍ය හත. ශක්‍තිති රජතුමාට පහළ වෙන සත්ත්ව රත්න වගේ බුදු කෙනෙකුට පහළ වෙන මහා මාණික්‍ය හත තමයි බොජ්ජංග හත. ඒ බොජ්ජංග හත ලෝකෙට පහළ වෙන්නේම බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි. බුදුරජාණන් වහන්සේ පහළ නොවීමෙන් බොජ්ජංග හත ලෝකෙට පහළ වෙන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වීම හා දුර්ලභ ශ්‍රේෂ්ඨ කාරණාවක්. මේ බොජ්ජංග හත බුදුරජාණන් වහන්සේ හිරු මඩල නම් වේදෙන හිරු රැස්මාලාව වගේ මේ බොජ්ජංග හත ඉර මඩල බැස යද්දී හිරු රැසක් නැති යනවා මේ බුද්ධ ශාසනය පිරිහිනවා කියලා කියන්නේ මේ බොජ්ජංග හත ගැන කතා කරන එකක් නැති වෙනවා මතකෙත් නැති වෙනවා. දන්න කෙනෙකුත් නැති වෙනවා. බොජ්ජංග හත දන්නේ නැහැ. බුද්ධ ශාසනයේ හරහා අමාගෙන ආපු සුළඟක් අද අපේ ඇඟේ වැදෙනවා වගේ තමයි මේ බොජ්ජංග හත ගැන මේ කතා කරන එක. ඔබට මේ බොජ්ජංග හත ගැන අහන්න ලැබෙනවා කියන එක. මේ බොජ්ජංග ඉතාම ශ්‍රේෂ්ඨයි. දැන් ඉතින් මා විසින් එසේ වර්ණනා කරන බුදුරජාණන් වහන්සේගේ වචනෙන් වර්ණනා කරන ලද ඒ බොජ්ජංග හත කියලා කියන්නේ මොකක්ද? බොජ්ජංග සංයුත්තේ කියලා සංයුත්ත නිකායේ දැන් පින්වතුනි ඔය සතර සතිපට්ඨානය ගැනම විස්තර තියෙන වෙනම සූත්‍ර පෙළක් තියෙනවා. ඒකට කියනවා පතිපට්ඨාන සංයුත්තය. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැනම විස්තර තියෙන මේ සූත්‍ර කොටසක් තියෙනවා. සම්මප්පදාන මේ සංයුත්තය. ඊළඟට අතර ඉරිදිපාද ගැන විතරක්ම තියෙන සූත්‍ර පෙළක් තියෙනවා. ඒකට කියන්නේ ඉද්ධිපාද සංයුත්තය. ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ගැනම තියෙන මේ සූත්‍ර පෙළක් තියෙනවා. ඉන්ද්‍රිය සංයුත්තය. ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල ධර්ම ගැන සූත්‍ර තියෙන කොටසක් තියෙනවා බල සංයුත්තය. ඊළඟට අද අපි කතා කරන බොජ්ජංග ගැනම තියෙන සූත්‍ර පෙළක් තියෙනවා. ඒකට කියනවා බොජ්ජංග සංයුත්තය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන තොරතුරු තියෙන සූත්‍ර පෙළක් තියෙනවා මග්ග සංයුත්තේ සංයුත්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ පළවෙනි පොත් වහන්සේ තුල මේ පළවෙනි පොත් වහන්සේ දෙවෙනි පොත් වහන්සේ තුල වැඩිපුරම විස්තර කරන්නේ සත්‍විස් බෝධිපාශික ධර්ම සංයුත්ත නිකායේ පස්වෙනි වර්ගයේ පස්වෙනි පොත් වහන්සේගේ 1 2 කියලා පොත් දෙකක් තියෙනවා ත්‍රිපිටකයේ තනිකර විස්තර කරන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් ඒ සූත්‍ර කියවලා තමයි ඒ ඇසුරෙන් තමයි මා ඔබට මේ විස්තර කරන්නේ. ඔබටත් පුළුවන්. ඒ උතුම් දේශනා පරිවර්තනය කළා තියෙනවා සරලව සිංහලයට. ඒ පොත් වහන්සේලා කියවන්න පුළුවන්. ඔබම දැනම හදාගන්න. මා වනායි මේ ප්‍රවේශයක් විතරයි දෙන්නේ. බුද්ධ ශාසනයේ මෙවැනි වූ මානිච්චය තියෙනවා තියෙනවා කියලා කියා හිතීමක් මේ කරන්නේ. ඔබ සොයාගෙන යන්න. ඉතින් පින්වත්නි භික්ඛු සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍ර දේශනාවේ එක්තරා භික්ෂුන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේ අහනවා බොජ්ජංගා බොජ්ජංගා තිබන්ති උච්චති චිත්තාවතානුකෝ භන්ති බොජ්ජංගාති උච්ඡන්ති इति ස්වාමීනි බොජ්ජංග බොජ්ජංග කියලා කියනවා ඇත්තටම මොකද්ද මේ බොජ්ජංග කියන්නේ බෝධාය සංවත්තන්ති තිකෝ බික්ඛු තස්මා බොජ්ජංගාති උච්ඡන්ති අවබෝධයට උපකාර වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙනවා කියන අර්ථයෙන් තමයි බොජ්ජංග කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයට උපකාරක අංග හතක් තියෙනවා සත්ත බොජ්ජංග මේ බොජ්ජංග ගැන ඔබ දැනටත් දන්නවා. මොකද අපි ධම්මානුපස්සනාවේ බොජ්ජංග කියලා වෙනම විස්තර කළා. කොමක්ද? සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. සැලකේ යුතු විදිහට යම් දැනුමක් තියෙනවා ධම්මානුපස්සනාවෙන් ඔබ ඉගෙන ගන්න එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්ඛු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඕස්සග්ග පරිණාමේ සති සම්බොජ්ජංගේ වදනවා විවේකයේ ඇසුරු කරගෙන විරාගයේ ඇසුරු කරගෙන නිරෝධයේ ඇසුරු කරගෙන නිවන ඇසුරු කරගෙන නිවන කෙරෙහි යොමු වන විදිහට විවේකයට නැඹුරු විරාගයට නැඹුරු නිරෝධයට නැඹුරු නිවනට නැඹුරු විදිහට සති සම්බොජ්ජංගේ වඩනවා මේක තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ මොකද්ද මේ සති සම්බොජ්ජංගය කියන්නේ පින්වතුනි එහි අර්ථයම සිහිය කියන එක සිහිය කියන එක තමයි අර්ථය ඒ කියන්නේ කොමක්ද සිහිය සතර සතිපට්ඨානේ සිහිය පිහිටවන එක. සතර සතිපට්ඨානේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේ සතර සතිපට්ඨානේ සිහිය පිහිටවනවා. මේ සතිපට්ඨානේ මෙයාගේ පවතින්නේ විවේකයට නැඹුරු වෙලා. කටයුතු බහුල කෙනෙක් වෙන්නේ නැහැ මෙයා. මෙයාගේ හිතේ කාය, චිත්ත විවේකය ඇති කරනවා. මේ සිහිය පිහිටවීමෙන්. ඒ වගේම නොයල්ම පිනිස පවතිනවා. ඊළඟට මේ කෙලෙස් නිරුද්ධ වීම පිණිස පවතිනවා. ඊළඟට නිවනට නැඹුරු වෙලා පවතිනවා මේ සතර සතිපට්ඨානයේ මෙහා සිහිය පිහිටවන එක. අන්න සිහිය නිවනට නැඹුරු වෙලා වැඩෙනකොට ඒකට කියනවා සති සම්බොජ්ජංගය. එහෙනම් සති සම්බොජ්ජංගේ භාවනාවසින් වඩන්න ඕන කියලා කෙනෙක් වඩනවා නම් එයාට වඩන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙම තමයි. ඒක නිවනන මුල් කරගෙන වඩනවා. දැන් සාමාන්‍යයෙන් සමහර අය හිතනවානේ අර ඕන එයාට පොඩි ස්ට්‍රෙස් ගතියක් මානසික ආතතියක් එයාට આવොත් එයා කල්පනා කරනවා දොස්තරලා කියන උකට භාවනා කරන්න. ඒක ආනාපානති වඩනවා. මොකරි භාවනාවක් කරනවා. එයා ඒක කරන්නේ මේ අර රෝගියක් ගැන හිතලා. ඒ ඒ ආනාපාන සති භාවනාව සති සම්බොජ්ජංගේ වෙන්නේ නැහැ. ඊළඟට දොස්තරලා කියනවා ඔයාගේ ඇඟ පතර බාර වැඩි. ඒ නිසා ඔයා ආත්මම් කරන්න. එතන මෙයා සක්මන් කරනවා. එතන මෙයා හිතනවා මේක මගේ සක්මන් භාවනාව කියලා. ඒක සති සම්බොජ්ජංගේ වෙන්නේ නැහැ. විවේකයේ ඇසුරු කරගෙන විරාගයේ ඇසුරු කරගෙන නිරෝධයේ ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙමි. සිහිය වඩනවා. ඒක තමයි සති සම්බෝධ්‍යංගය. සත සසර දුකින් නිදහස් වීම මුල් කරගෙන ආතාපි සම්පජානෝ සතිමා කෙලිස් තව තවා සිහිනුවණින් යුක්තව කය ගැන වේදනාවන් ගැන සිත ගැන ධර්මතාව පිළිබඳව සිහිය පිහිටවනවා. සතර සතිපට්ඨානේ. ආන සති සම්බොජ්ජංගය. ඊළඟට මේ විදිහටම ධම්මවිචේ සම්බොජ්ජංගය. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ ඒ වාගේ හතර සතිපට්ඨානෙ හිත පිහිටනවා කියන්නකෝ. එහෙම සිහිය පිහිටවනකොට මෙයා හොඳට ඒ සතිපට්ඨානයේ සිහිය පිහිටවීම තුළ මෙන්න නීවරණ මෙන්න නීවරණ ඇති වෙන හැටි මෙන්න නීවරණ නැති වෙන හැටි මෙන්න භාවනාව ඇති වෙන හැටි නැති වෙන හැටි සමාධිය ඇති වෙන හැටි නැති වෙන හැටි මෙන්න මේ ධර්මය අනිත්‍ය වෙන හැටි මෙන්න හේතුඵල ධාමෙන් හටගත් හැටි මෙන්න තමාගේ වසඟේ පවත්වන්න බැරි හැටි කියලා අර සතර සතිපට්ඨානයේ සීහ පිහිටවනකොට ආනාපාන සතිය ඇසුරෙන් හෝ අසුභ භාවනාව ඉරියාපත ධාතු මනසිකාර නවසීතික මොකකින් හරි නැත්නම් වේදනාවන් පිළිබඳව හෝ හොඳට දකිනවා විමසනවා. දැන් ආනාපාන සතියේ සීහ පිහිටවනවා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසී සීහ පිහිටවන එක. හුස්ම රැල්ලේ ස්වභාවය විමසන එක ධම්මවිචේ සම්බෝධියන්ගේයි. ඇතිවීම නැතිවීම, නීවරණ ඇතිවීම නැතිවීම. අනිත්‍ය වී යන්නේක සමාධිය ඇති වෙන නැති වෙන හැටි. එතකොට ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හෝ එහෙම නැත්නම් විමසීම විපස්සනාව විමසා ඉදිරිපාදේ ප්‍රඥා ඉන්ද්‍රිය මේ විමසන ගතියයි තී ධම්මවිචේ සම්බොච්චංගයට හොඳට මේවා විමසන්න පුළුවන් නේ සීහ පිහිටියොත් එහෙනම් නිසා සති සම්බොච්චංගේ තියෙන කෙනාටම ධම්මවිචේ සම්බොච්චංගේ වැඩෙනවා ඒ කියන්නේ ඒ නුවණින් විමසීම තියෙන්නේ නිවන අරමුණු කරගෙන. දැන් දැන් විමසීම කියන්නේ අපි දැන් කේසා ලෝමානකා දන්තාතචෝ කියලා කය ගැන විමසනවානේ. ඉතින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය ඊටත් වැඩි විමසනවානේ. කොහොමද මේ මට ලේ එන්නේ? ස්නායු කොහොමද? ධමනේ මොනවද? සිරා මොනවද? ඊළඟට මේකේ ක්‍රියාකාරීත්වය මොකද කියලා කයේ කොටස් 32ක් නෙවෙයි අංශුවක් ගානේ හොයනවා. අංශුවක් ගානේ විමසනවා කයේ. කාය විද්‍යාව කරන කෙනා. ඊළඟ වේදනා නාශක දෙන කෙනා කොච්චර විමසනවද ඖෂධ වේදී. ඊළඟට මානසික වෛද්‍යවරු එයාගේ මනස සිතිවිලි බැලන්ස් කරන්න කොච්චර දේවල් විමසනවද ඒකට ඒ අයගේ විමසීම ඊළඟ අලුත් අලුත් සොයා ගැනීම කොච්චර විමසීමද ඒ විමසීම් ධම්මවිචේ සම්බොජ්ජංගේ නෙවෙයි ඒතු ඒ විමසීම තියෙන්නේ විවේකයට ඇසුරු කරගෙන විරාගය ඇසුරු කරගෙන නිරෝධය ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙලා නෙවෙයි එහෙනම් සතර සතිපට්ඨානයේ සීහ පිහිටවන සති සම්බොජ්ජංගේ තියෙන කෙනා තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වෙදෙන්නේ. දැන් ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන ඔබට තේරෙනවා. ඒ තමයි හොඳට නුවණින් සීහ පිහිටවනකොට මේ ධර්මතාව විමසන්නට යාගේ හිත හුරු වෙනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඇති වෙන නැති වෙන ඒ වගේම කයේ ස්වභාවය උසුම රැල්ලේ ස්වභාවය, ඉරියව්වල ස්වභාවය, ජීවිතයේ ස්වභාවය හිතෙන් විමසනවා. මේකයි ති ධම්මවිචේ සම්බෝධ්‍යංගයට. ඊළඟට බෙන්වතුනි ඔන්න දැන් මේ කෙනා සීය පිහිටවලා මේ විමසන්න ගන්නකොට තමයි මෙයාට කුසල් අකුසල් තේරෙන්න ගන්නේ. හොඳ නරක යහපත් අයහපත් තේරෙන්න ගන්න විමසීමත් එක්ක. ඒකට තේරෙනවා මේ ඉන්න අකුසල්, මෙන්න කුසල්, මෙන්න වැඩි යුතු දේවල්, මෙන්න නොවැඩිය යුතු දේවල්, මෙන්න ඔබ ඉන්න තැන, මෙන්න ඔබ යන්න ඕන තැන. ඒ ඔක්කොම හිතට අරමුණු වෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගයත් එක්ක. එතකොට අකුසල් දුරු කරන්නට කුසල් උපදවන්නට වීරිය ඇති වෙනවා. එහෙනම් නොවන විමසීම යෝනිසෝ මනසිකාරී තියෙන්න ඕන වීරිය තියෙන්න. එතකොට මේ වීරිය තියෙන්නේ විවේකයේ ඇසුරු කරගෙන විරාගයේ ඇසුරු කරගෙන Nirodhe ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙලා ආර්ය සත්‍ය අවබෝධය මුල් කරගෙන තියෙන්නේ. ආන්නේ වීරියට කියන නම තමයි ආර්ය සත්‍ය අවබෝධයට උපකාරක අංගයක් වශයෙන් වීරිය තියෙනවා කියන අර්ථයෙන් වීරිය සම්බුද්ධංගය කියලා කියනවා. හොඳට තේරුම් ගන්න පින්වත්නි මේවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පිරිත් පොත කියනකොට පිරිත් පොත සජ්ජායනා කරනකොට උපාසක අම්මලා සාමුදුරුවොත් කියනවනේ මේ සති සම්බොජ්ජංගෝ කෝ කස්සප මායා සම්මදක්ඛාතා භාවිතා බහුලිකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවතති කියලා බොජ්ජංග පිරිත් කියනවනේ. ලෙඩ දුකක් වුණාම බොජ්ජංග පිරිත්ෙන් කොහොමදත් සිත් පතනවනේ. එතකොට ඒ වෙලාවේ තමන් මේ දහම් කරුණු අහලා මතක තියාගෙන ඉන්නවා නම් ලෙඩ ඇඳේ ඉතින් මේ බණ සිහි කරන්න පුළුවන්. එහෙනම් සති සම්බොජ්ජංගෝ කෝ කස්සප මායා සම්ම දක්ඛාදෝ භාවිතෝ බෞලීකතෝ කියනකොට ආ එහෙනම් බුදුරජාණන් වහන්සේ නිවනට උපකාර වෙන විදිහට සති සම්බොජ්ජංගේ වදාලා. බුදුරජාණන් වහන්සේ බහුලව වඩ වැඩුවා. භාවිතා කළා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසමයි බහුලව වැඩිම පවතින්නේ. ඒක තමයි මේ දේශනා කරන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගෝ ආනන්ත ඒ අර්ථේනවා. දහං කරුණු විමසීම, ධර්මතාව විමසීම, අනිත්‍ය වශයෙන් විමසීම මේ කියන්නේ. ඒ භාවිතා කළොත් බහුල වශයෙන් කළොත් එහෙම නිවන පිණසමයි පවතින්නේ. අර බොජ්ජංග පිළිත තේරෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් පිළිතක් ඇසීමට වඩා පිළිති අර්ථය තේරුනොත් කය පිනා යනවා. සමහරට රෝගේ නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කරුණු. එතකොට දහං ධර්මතා විමසන ධම්මවිචේ සම්බුද්ධංගේ තියෙන කෙනාටම වීරිය උපදිනවා. ඒ වීරිය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස තියෙන එකක් නිසා ඒ වීරිය සම්බුද්ධංගය කියලා කියනවා. ඒතකොට සාමාන්‍ය මිනිසුන්ගේ වීරිය තියෙනවනේ. ගෙවල් දොරවල් නඩත්තු කරගන්න, ගෙවල් හදන්න, අමුදරුව පෝෂණය කරන්න, රැකී ආරක්ෂා කරන්න, අලුත් සොයා ගැනීම කරන්න, ඊළඟට ණයතුරුස් ගෙවන්න, ධනෙ උපයන්න, ඉඩකඩම් උපයන්න, යාන වාහන ගන්න හරි වීර්යයක් තියෙනවනේ. දිවා රාත්‍රී නොබලා මහන්සි වෙන එක. පොඩි පාන් කෑල්ලක් කාලා මේ ගමන් බිමන් යන්නේ. සෑන්ඩ්විචස් එකක් කාලා ජීවිතය ගෙවන්නේ. ඒ වගේ ලොකු වීර්යයක් කරනවානේ මිනිස්සු හම්බ කරන්න. ඒ වීර්යය විවේකයට නැඹුරු වෙලා නැහැ. පීඩාවෙන් ඉන්නේ. විරාගයට නැඹුරු වෙලා නැහැ. ඇලීම් එක තියෙන්නේ. නිරෝධයට නැඹුරු වෙලා නැහැ. නිරුද්ධ වෙන්නේ රැස් වෙනවා එක එක දේවල්. නිවනට නැඹුරු වෙලා නැහැ. සසරටමයි. ඒ නිසා මේ වීරිය සම්බොජ්ජංගයක් වෙන්නේ. එහෙනම් සතිපට්ඨානෙ වඩන්න හුරු වෙච්ච නුවණින් විමසන්න හුරු වෙච්ච කෙනා තමයි විරිය සම්පෝච්ඡංගේ පිටාන්නේ. සතිපට්ඨානෙ වඩන්නත් වීරියක් ඕන. ඒ වීරිය ආරම්භය. ශීයෙන් යුතු ධම්මවිජය සම්පෝච්ඡංගෙන් යුතු වීරය නිවනටම ඉලක්ක වෙවි යනවා. අන්න විරිය සම්පෝච්ඡංගේ. විරිය සම්බොච්චංගය. ඊට පස්සේ මේ විදිහට හොඳට සිහියෙන් හොඳට ධර්මයේ විමසමින් වීරියෙන් හිතුව සතර සතිපට්ඨානයේ දෙනකොට ඊටකොට මෙහෙම කරනකොට අර ඉස්සරට වැඩි උනන්දු වැඩිනේ සිහි පිහිටනවා වැඩිනේ කරුණු කාරණා තේරෙනවා වැඩිනේ ප්‍රීතිය උපදිනවා ප්‍රීතිය උපදිනවා ඒ ප්‍රීතිය උපදින්නේම තව තව ධර්මයේ හැසිරෙන්න, තව තව සතිපට්ඨානයේ යෙදෙන්න, තව තව අකුසල් ප්‍රහාණය කළා කුසල් උපදවන විදිහට. සසර දුකින් එතර වීම පිණිසම මෙයා තුල ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතිය නිවනට උපකාරයි. ප්‍රීතිය කෙනෙකුට හටගත්තේ නැත්නම් එයා යමක් එක දිගට කරගෙන යන්නේ නැහැ. නිරස වෙනවා ඒක. එපා වෙනවා. අත්හැරෙනවා. ප්‍රීතිය ඇති වෙන්නේ නැත්තම්. සතුට ප්‍රීතිය එයා තුළ උපදිනකොට එයාට හරි ලේසි. තාදව කරගෙන යන්න ලේසි. එහෙනම් නිවන් මාර්ගයේ ප්‍රීතියෙන් ගමන් කරනවා. මේක වෙන්නේ සතිපට්ඨාන හිත පිහිටීම, දහං කරුණු වැටීම, වීරිය තමා තුළ වැඩි වැඩි යෑමත් එක්ක උපදින ප්‍රීතිය. අන්න ප්‍රීති සැපේ තමා තුළ ඉපදුනාට පස්සේ එය ඒ ප්‍රීතිය විවේකයේ ඇසුරු කරගෙන තියෙන්නේ. විරාගයේ ඇසුරු කරගෙන තියෙන්නේ. රාගයත් එක්ක බැඳීමත් එක්ක මොහු වෙච්ච ප්‍රීතියක් නෙවෙයි ඒක. ධර්ම මාර්ගයේ හැසිරීමත් එක්ක ඇති වෙන ප්‍රීතියක්. ඊට පස්සේ නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. ආන්නේ ප්‍රීතිය කියනවා පීති සම්බොජ්ජංගය කියලා. දැන් මිනිස්සුන්ට ප්‍රීතිය තියෙනවනේ. එකපාර විහිළු කතාවක් අහනකොට, ජෝක් එකක් අහනකොට ආ හරියට ප්‍රීතිය. මගුල් ගෙදරක අපේ ඔක්කොම ප්‍රීතියෙන්. පොරි පාටි එකක් තිබ්බොත් හරි ප්‍රීතිය. ඇහෙනකොට සනීපයි. මැච් එකක් දිනුවොත් ආයි ප්‍රීතිය. ඊට පස්සේ ආණ්ඩුව පෙරළුනොත් ඒ ප්‍රීතිය. ඉතින් මේ විදිහට ප්‍රීතියෙන් මානසික වාසය කරනවා. විභාගේ පාස් වීම ප්‍රීතිය. Taman ආශ කරන දෙයක් ලැබීම ප්‍රීතිය. පොය ප්‍රීතිය ඇති වෙන්නේ මේ පොඩි ළමයෙකුට අයිස්ක්‍රීම් එකක් දුන්නත් ප්‍රීතිය ඇති වෙනවා. චූටි දෙයක් සතුට කරන්න පුළුවන්. ඒ ප්‍රීතිය විවේකයක් ඇසුරු කරවන්නේ ඒ ප්‍රීතිය නොයල්ම පිණිස පවතින්නේ ඇල්ම පිණිස පවතිනවා. ඒ ප්‍රීතිය නිරුද්ධ කිරීම නිසා නිවිනිෂ නෙවෙයි කෙලෙස් රැස් කිරීම පිණිස පවතිනවා. ඒ ප්‍රීතිය නිවන පිණිස නෙවෙයි සසරට හේතු වෙනවා. ඉන්සයි ප්‍රීතිය කවදාවත් බොජ්ජංගයක් වෙන්නේ ඒකයි ඒකායන යම් භික්කවේ මග්ගෝ කියලා භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨානේ වදාළේ. ඒකයි බෝධිපාශක ධර්ම පටන් ගන්නකොටම සතිපට්ඨාන හතරෙන්ම පටන් ගන්නෙ. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන. එතකොට ඒ ප්‍රීතිය එයාට නිවනට උපකාර වෙන විදිහට හිතේ වැඩෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස පවතිනවා. හරි ප්‍රීතියක් තියෙන්නේ. ඒ අතීතයට හිත යන්නේ අනාගතේ පතපතා ඉන්නේ වර්තමානයේ ධර්මය දකිනකොට එයන් ප්‍රීතියට ඒ උත්මයන්ගේ ප්‍රීතිය මේ බොජ්ජංගය වදන උත්මයන්ගේ ප්‍රීතිය මොහෙන් පාපේනවා. මෝන හඳ වගේ. දකිනකොටම කෙනෙක් හිතනවා මේ අමෘතේ වළඳලා. ප්‍රීති සම්බොජ්ජංගේ වළඳලා. ඒ නිසා මනාව සිනිදු කිසින ලද මනාව උපදමන ලද රන් කඳක් ශ්‍රී සාරිපුත්යන් වහන්සේ බබළුණා. බොජ්ජංග වදපු නිසා. භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් බබළුණා. බොජ්ජංග වදපු නිසා. ඒ උත්තමයන්ගේ මොහොනේ අංශු මාත්‍රික ශෝකය නේ. ඇස්වල අංශු මාත්‍රික ශෝකය නේ. වචනේක අකුරක ශෝකය නේ. අපේ ජීවිතේ පුරාම සෝකේ. පෝයර් ගාලා මෝන ලස්සන කරලා සැරසිලා දිලිසෙන වස්ත්‍ර ඇඳගෙන මිනිස්සු අඬනවා. ශෝක කරනවා. වැළපෙනවා. hina වෙනවා වගේ පෙන්නලා ඇස්ටින් අඬනවා. ඔය ලෝකේ මේ බොජ්ජංග වදනම යෝග වචරයෝ බොජ්ජංග වඩන භික්ෂූහු බොජ්ජංග වඩන ආර්ය ශ්‍රාවකයා ප්‍රීතියෙන් කාලය ගත කරනවා. නාසෙලාට ඒක භාවනාවකින් සමාධි උපද්දනවා වගේ සතිපට්ඨානෙ තුලින් ප්‍රීතිය උපද්දවන්න පුළුවන්. ඒ දුක නැහැ. සමහර වෙලාවට මේ ප්‍රීතියම ආහාරය කරගන්නවා. පීති බක්ඛා බහිසාම දේව ආභසරායතෝ ප්‍රීතිය අනුභව කරන ආභාසර දිවියෝ වගේ දානේ නැති වුණත් මගේ බුදුරජාණන් වහන්සේ ප්‍රීති අනුභව කරනවා. ප්‍රීති අනුභව කරනවා. එතකොට පින්වත්නි, ඔන්න අපි ඉගෙන ගත්තා සති සම්පෝඥංගේ, ධම්මවිචේ සම්පෝඥංගේ, විරිය සම්පෝඥංගේ, ප්‍රීති සම්පෝඥංගේ. පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ ප්‍රීතියෙන් යුතුව මේ භාවනාව කරගෙන යනකොට ධම්මගේ හැසිරෙනකොට කය සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනවා. බරක් නැහැ. සැහැල්ලු වෙනවා කියන එක තේරුම් ගන්න බර කියන එක තේරුම් ගන්නකෝ. අපිට වගකීම් පැවරෙනකොට, ණයතුරුස් වෙනකොට, ඊළඟට හැම පැත්තෙම චෝදනා එනකොට කාය බර වෙනවා හිත බර වෙනවා කිසි සැහැල්ලුවක් නැහැ සමාජයේ ඒසී දාගත් ඒසී කාමරේ ඉන්නේ ෆෑන් දාගෙන ඉන්නේ ටීවී කම්පියුටර් හැමතැනම තියෙනවා හොඳට යානවාන තියෙනවා නමුත් බරයි හිතට කයට බරයි සැහැල්ලුවක් නැහැ සැනසෙල්ලක් නැහැ ඒවකට නිින්ද යන්නේ නැහැ හිත සැහැල්ලු නෑ. ඉඳගත් තැනින් නැගිට ගන්න බෑ. නිදාගත් ඇඳෙන් නැගිට ගන්න බෑ. පියවරක් තියලා අනිත් පියවර ඔසවා ගන්න බෑ. එක තැනක ඉන්න බෑ. මේ ඔක්කොම මනුෂයාගේ ජීවිතේ තියෙන බර. චේතනාවලින් සිටිවිලි වලින් එයාගේ හිත ගොඩාක් බර කරනවා. මගුල් ගෙදරක උනත් එහෙම. සැහැල්ලු නෑ බරයි. ඊට පස්සේ අතපය විසික කරනවා. දඟලනවා. නටනවා. බොරුවට hina වෙනවා. අකහක ගන්නවා. කෑම මේස පෙල්ලනවා. බෝතල් කඩනවා. කුඩු වෙනවා. ගහමලා ගන්නවා. මහා බරකින් ඉන්නේ. පීඩාවකින්. සතර සතිපට්ඨානෙ හිත වඩන ශ්‍රාවකයා තුල මේ බොජ්ජංග ධර්මයේ වැඩෙන එකත් එක්ක සතර අතිපට්ඨාන සිහිය පීඨවනවා ධර්මතාවය විමසනවා වීර්යයෙන් යුක්තව ප්‍රීතියෙන් යුක්තව නිවන් මාර්ගයේ ගමන් කරනකොට හරි සැහැල්ලුවක් ඇති වෙනවා බරක් නෙවෙයි දැන් අපි යමක් කරගෙන යන්න යන්න යන්න බර නේන්නේ ඒක සැහැල්ලු වෙනවා යම් ප්‍රතිපදාවක් ගමන් කිරීමේදී සැහැල්ලු වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවම. දැන් අපි පුංචි කාලේ ඉගෙන ගන්න පටන් ගත්තා. මොන්ඩිසෝරි ඉඳලා ඉගෙන ගන්න නැත්නම් ඉපදුන දා ඉඳලා ඉගෙන ගත්තා කියන්නකෝ. ඉගෙනගෙන ඉගෙනගෙන අපි සැහැල්ලු වුණාද? තව තව බර වැඩි වුණාද? මගේ අම්මෝ අවසානට කියවන පොත් ගොඩ බලන්න. බරක් සැහැල්ලු නැහැ. රස්සාවක් වුණත් කරගෙන යන්න යන්න යන්න සැහැල්ලු වෙන්නේ නැහැ බර එනවා. පවුලක් නඩත්තු කරන්න ගියාට පස්සේ සැහැල්ලුවක් නැහැ බරක් එනවා. නිවන් මාර්ගයේ පුරුදු කරන්න පුරුදු කරන්න කරන්න සැහැල්ලු වෙනවා. කයස්සිත සැහැල්ලු වෙනවා. කයස්සිත සැහැල්ලු වෙන්නේ ධර්මයේ පුරුදු කිරීම තුලින්මයි. ඒ සැහැල්ලු බව පවතින්නේ විවේකයෙන් යුතුව, විරාගයෙන් යුතුව, නිරෝධයෙන් යුතුව නිවනට නැඹුරු වෙලා. අන්න ඒකට කියනවා පස්සද්ධි සම්බොධ්ජංගය. එහෙනම් නිවනට උපකාරක දෙයක් තමයි කැලු වීම. නිවනට උපකාරක දෙයක් තමයි ප්‍රීතිය. නිවනට උපකාරක දෙයක් තමයි ධම්ම වීරිය. නිවනට උපකාර දෙයක් තමයි දහන් නොවනින් විමසීම. නිවනට උපකාරක දෙයක් තමයි සිහිය. එනම් ශ්‍රීයෙන් යුතු කෙනාට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගෙන් යුතු කෙනාට වීරිය වැඩෙනවා. වීරියෙන් යුතු කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් සැපයෙන් යුතු කෙනාට කායයි සිතයි සැහැල්ලු වෙනවා. ඒව කෙලෙස් ඇති කරන දේවල් නෙවෙයි. කෙලෙස් ජීවන ප්‍රතිපදාව ප්‍රතිපදාවේ හිත සැහැල්ලු වෙන්නේ. කය සැහැල්ලු වෙන්නේ. බරක් නැහැ. දැන් මිනිසුන් සැහැල්ලු කියන නෝන විභාග ලියලා ඉවර වෙලා හරි අනේ සැහැල්ලුයි. කියලා මිනිස්සු සැහැල්ලු වෙන වැඩක් ඉවර වෙලා සැහැල්ලු වෙනවා. ණයක් ගෙවලා සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුව තියෙන තවත් වැඩකට වැඩක් පැට වෙන කල් විතරයි. ඒක විවේකේ විරාගයේ Nirodha ඇසුරු කරගෙන නෙමෙයි. ඒව බොජ්ජංග වෙන්නේ. බොජ්ජංග වෙන්න නම් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමම්ම ලෝකේ පහළ වෙන්න ඕන. ඊට පස්සේ තිංගතුනි දැන් ඉතින් මේවා අහන්නවත් ආස කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කියන වචන කයින් පැහැස වාසය කළා. කියන්නේ තමන්ම අත්දැක්කා. සීහිය කියන්නේ මොකද්ද? ධම්මවිචය කියන්නේ මොකද්ද? ඊළඟට වීරිය කියන්නේ මොකද්ද? ප්‍රීතිය කියන්නේ මොකද්ද? පාසද්දී කියන්නේ මොකද්ද කියලා තමන්ම අත්විඳා. තමන්ම අත්විඳා අද කාලේ අහන්නත් ලැබෙනවා අඩුයි. බොජ්ජංග ගැන දැන් මේ ටීවී වැඩසටහනක් නිසා යාන්තම් මිනිස්සු ටික ඉස්සරහ නැතුව කැමරාවක් ඉස්සරහ තියෙන නිසා කියන්න පුළුවන්. මිනිස්සු ටිකක් ඉස්සරහන් කිව්වනම් ඒක අම්ම කෙනෙක් හැන්නුම් අරිනවා. ඊට පස්සේ මට ඊළඟ බොජ්ජංගේ අමතක වෙනවා. ඉතින් ඒ නිසා මොකද්ද එකක් තියෙනවා මේ ඒක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මේ ඉතින් අමුතු සමාජයක් බුද්ධ ශාසනයෙන් ගොඩාක් ඈත් වෙච්ච සමාජයක්. ඉතින් අර පොඩි දෙයකින් එකපාර ආස්වාදයක් වෙන ඉඳනේ බනහන්නේ. ඒ කියන්නේ hina වෙන්න නැත්තම් ඊළඟට අර ටිකක් අර එහෙම තිබ්බනම් විහිළු තහලුවක් කරලා ඕපදූපයක් කියලා කුණු හරපයක් කියලා ටිකක් කාට අරින් ටිකක් පාස් කළා නම් ප්‍රීතියටපත් වෙනවා. ඒතර බණහද්දී ඒ ඇති වෙන ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගේ නෙවෙයි. දහම ඉගෙන ගන්න ආස. නිවන් මාර්ගය ඉගෙන ගන්න ආස කෙනෙකුට මේ බණ ඇහෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා. අන්නේ ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයක් කරා ගෙනියනවා. මොකද එයා ජීවිත අවබෝධයත් එක්ක බුදු කෙනෙක්ගේ ධර්මයේ ආන්ද ලැබීමත් එක්ක ප්‍රීතියටපත් වෙන්නේ. පිහිලු තහලුවෙන් ඕපදූපෙන් හින්දු පාස් කෙරෙන්නේ නෙවෙයි. නිසා හොඳට තේරුම් ගන්න නිවන් මාවත මේකයි නිවන් මාවතෙන් බැහැර මේකයි කියලා. ඊට පස්සේ බින්වත්නි ඔන්න දැන් පැහැදිලිව කියලා දුන්නා මේ පීචී සත් සම්බොධ්‍යංගය, ධම්මවිචේ සම්බොධ්‍යංගය, විරිය සම්බොධ්‍යංගය, පීති සම්බොධ්‍යංගය, පස්සද්ධි සම්බොධ්‍යංගය. එතකොට බින්වතුනි මොකද වෙන්නේ? දැන් මේ ප්‍රීතියෙන් කය සැහැල්ලු වෙනකොට හිත එකඟ වෙනවා. ඒතර මේ ටික වැඩ පිළිවෙලක් විදිහට තියෙන්නේ. ඒතර සතිය පිහිටියේ සතර හතපත්තානේ තුලනේ. එහෙනම් හිත එකඟ වෙන්නේ සතර හතපත්තානේ තුල. ඒක එහෙනම් බලන්න සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට සතිපට්ඨානයේ වඩන අතරතුර සමාධිය ඇතිවීම දක්වා ඒ අතරතුර බොජ්ජංග කීයක් ඔහු තුලින් පුරුදු වෙනවද? දැන් මේ සමාධියට ආවේ. හිත එකඟ වෙන එකනේ සමාධිය කියන්නේ. කුසල් සිතේ එකඟ බවනේ. එතකොට ඔන්න ඒ සිතේ එකඟ බව පවතින්නේ විවේකය, විරාගයේ Nirodhe ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙලා. අන්න ඒකයි බුද්ධ ශාසනයෙන් බාහිර කෙනෙක් සමාධියක් ඉපද්දුවොත් ඒක බොජ්ජංගයක් වෙන්නේ නැහැ. මොකද ඒක නිවන ඇසුරු කරගෙනවත් සතිපට්ඨාන ඇසුරු කරගෙනවත් නෙවෙයි. ඒකයි බුදු කෙනෙක්ම පහළ වෙලා තමයි සතිපට්ඨාන ධර්මය දේශනා කරන්නේ. මේ බෝධිපාශක ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා බෝධිපාශක ධර්ම වඩනකොට එයාගේ හිත එකඟ වීමක් ඇද්ද? සමතෙන් හෝ විදර්ශනාවෙන්. ඒ කියන්නේ සමහර අයට මේ හිත හිත එකඟ වෙනවා සමතේ. සමත භාවනාවක් කරද්දී. කියන්නේ භාවනාව ඔහු කරනවා කරන්නේ නීවරණයටපත් වෙමින්. ඒතකොට ඒ තුල දහම් විමසීමක් නැහැ. හොඳට භාවනා අරමුණ සිහි කරනවා නීවරණයටපත් වෙනවා හිත එකඟ වෙනවා. ඒකට කියනවා සමතේ. විපස්සනා කියලා කියන්නේ ධර්මතා විමසනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසනවා. එතකොට එතන යාට පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ කියලා අපිට විස්තර කරන්න බෑ. නමුත් ඔහු ධර්මතාව විමසනවා. ඒක විපස්සනා. එතකොට සමාධි වලට කෙනෙක් නීවරණයටපත් කරලා හිත සමාධිමත් කරලා ඒ සමාධිය තුල ඉඳලා විදර්ශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒකට කියනවා සමත පූර්වාංගම විපස්සනා. සමහර කෙනෙකුට තියෙනවා මේ විදර්ශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කර කර කර යද්දී හිත එකඟ වෙනවා. ධර්මතාවත් වැටහෙනවා හිතත් එකඟ වෙනවා. ඒකට කියනවා මේ ඒ ධර්මතාව වැටහිමත් එක්ක හිත එකඟ වෙනවා. ඒකට කියනවා විපස්සනා පූර්වාංගම සමත කියලා. විදර්ශනා මුලට එනවා සමතයට එනවා. ඊට පස්සේ තව තියෙනවා ක්‍රමයක් ඒ කෙනෙක්ගේ මේ ධර්මතාව විමසාගෙන යනකොට හිතත් එකඟ වෙනවා ධර්මයට වැටහෙනවා දෙකම එකට යනවා ඒකට කියනවා යුගනද්ද කියලා ඊළඟට දහන් අභිමාණයෙන් යුතුව මේ සමත මේ විපස්සනා ඉක්මවා යෑමක් කියන තියෙනවා ඒකට කියනවා ධම්මොත් ධම්මොද්දච්ච කියලා මේ විදිහට තමයි යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධයකට යන්නේ ওই අමතර කාරණාවක් විස්තර කළේ. එතකොට අපේ හිත එකඟ වුණොත් ඒ හිත එකඟ වීම පවතින්නේ සතර සතිපට්ඨානය තුළ. එතන මේ හිත එකඟ වීම එකපාරම ආවේ නැහැ. සීයත් පිහිටිය ධර්මතාත් විමසය හොඳට විමසුවා වීරියෙන් යුතුව ප්‍රීතියෙන් යුතුව කයයි සිතයි සැහැල්ලු කිරීමෙන් යුක්තවම සමාධිය තුන. අන්නේ සමාධිය පවතින්නේ විවේකයේ අසුරු කරගෙන විරාගයේ අසුරු කරගෙන නිරෝධයේ අසුරු කරගෙන නිවනට නැඹුරු වෙලා. අන්නේ සමාධිය සමාධි සම්බොජ්ජංගය. නිවනට උපකාරක අංගයක් විදිහට පවතින සමාධිය කියලා කියන්නේ ඒකට. ඒ නිසා බුද්ධ ශාසනයෙන් බාහිර කෙනෙක් කොච්චර ධ්‍යාන සමාපatti ලැබුවත් ඒවා සමාධි සම්බොජ්ජංගේ බවට පත් වෙන්නේ නැහැ. තිසරණ සරණ ගිය සීලේ පිහිටා බොජ්ජංග වදන සියලු දෙනා ඒ සියලු දෙනා තමයි මේ බොජ්ජංගය උපුරුදු කරන්නේ නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. සතර සතිපට්ඨානයේ සිත පිහිටවලා. ඔන්න දැන් ආයෙත් ඔබට දැන් පැහැදිලි මේ කාරණා. සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ දැන් ඔබට සමහර කෙනෙකුට ඉක්මනට දැන් මතකත් හිටියා බොජ්ජංග ටික අවසාන සම්බොජ්ජංගේ තමයි බෝධිඅංගේ තමයි උපේක්ඛා සම්බොජ්ජංගය මේ වෙනකොට සතර සතිපට්ඨානයේ සීය පිහිටනවා නැති වෙනවා ඒ තුල හිත උපේක්ෂාවට හුරු වෙලා. ඊළඟට නොවනින් විමසනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසනකොට ඒ ඒවා කෙරෙහි නොඇලීෙන්ද ඇලීම් ගැටීම් දුරු කරන්ද එහාගේ හිත උපේක්ෂාවටපත් වෙලා. වීර්යයෙන් කරනකොට කරනකොට වීර්ය ඇතිවීම නැතිවීම ඉදිරියේ උපේක්ෂාවටපත් වෙලා. ඊට පස්සේ ප්‍රීතිය ඇති වෙනකොට ප්‍රීතිය ඇතිවීම නැතිවීම ඉදිරියේ උපේක්ෂාවටපත් වෙනවා. පස්සද්ධිය ඉදිරියේ හිත උපේක්ෂාවටපත් වෙනවා. ඊළඟට සමාධිය ඉදිරියේ උපේක්ෂාවටපත් වෙලා අවසානයේ එයාට හොඳට මේ අනිත්‍ය ප්‍රකට වෙනකොට දුක ප්‍රකට වෙනකොට තමාගේ වසඟේ පැවැත්විය නැහැකි බව ප්‍රකට වෙනකොට ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව හිත හොඳට උපේක්ෂාවටපත් වෙනවා. සතර සතිපට්ඨානයේ සිත පිහිටවීම තුලින් දහං කරුණු වැටහීම තුලින් වීරිය ප්‍රීතිය ඇතිවීම තුලින් හිත ස්කය සැහැල්ලු වීම තුලින් සමාධිය තුලින්ම මේ ධර්මතා දකිනකොට හිත උපේක්ෂාවටපත් වෙනවා. අන්නේ උපේක්ෂාව නිවනට උපකාරක අංගයක්. මොකද ඕනම දෙයකට අපිට උපේක්ෂාව තියෙන්න ඕනේ. දැන් සමාධිය ඊයේ ඇතිලා අද භාවනා කරනකොට හිත එකඟ වුණ නැහැ කියලා චංචල වෙනවා කියන්නේ යාගේ හිතේ උපේක්ෂාව වැඩෙන්නේ නැහැ. සමාධිය ඇති වුණ වෙලාවට නැති වුණ වෙලාවට එයා හිත මධ්‍යස්ථ කරනවා නම් එයා උපේක්ෂාවේ යම් මාවතකට පිවිසෙනවා. හොඳට උපේක්ෂාව වරු කරනවා මෙයා. එතකොට අන්නේ උපේක්ෂාවයි. මේක උපේක්ඛා වේ නැත්නම් අර මේ උපේක්ඛා වේදනාව කියන ගණයට නෙමෙයි මේකයි තියෙන්නේ. මේක බොජ්ජංගයක්. මේ උපේක්ෂාව කියන එක මේ කයෙන් විඳින දෙයක් නෙමෙයි. මේ උපේක්ෂාව කියන එක ධර්මයේ දැකීම තුලින් ඇති වෙන එකක්. ඒ නිසා මේක ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව කියන ගණයෙන් බලන්න හොඳ නැහැ. මේක දකින්න ඕන බොජ්ජංගයක්. ඒ කියන්නේ ධර්මයේ දැකීම තුලින් ඇතිවන උපේක්ෂාව. ඇතිවීම නැතිවීම දැකීම තුලින් ඇතිවෙන උපේක්ෂාව. නිවනට මාර්ගයේ වැදෙන එක තුලින් ඇතිවෙන උපේක්ෂාව. ඒක උපේක්ෂා සම්බොජ්ජංගයේ ඒ උපේක්ෂාව සුළු දෙයක් කියලා හිතන්න එපා. බෝධි අංගවල හත්වෙනියට තියෙන්නේ. ඒ උපේක්ෂාව මනසින් යුතු එකක්. ඒ උපේක්ෂාව මනා ධර්ම විමසීම තුලින් ඇති වෙන එකක්. ඒ උපේක්ෂාව වීර්යයෙන් ඇති වෙන එකක්. ඒ උපේක්ෂාව ප්‍රීතියෙන් ඇති වෙන එකක්. ඒ උපේක්ෂාව පස්සද්ධියෙන් ඇති වෙන එකක්. ඒ උපේක්ෂාව සමාධියෙන් ඇති වෙන එකක්. හරි පිරිසුදු දෙයක්. පිරිසිදු උපේක්ෂාව. මේ උපේක්ෂා සම්බොජ්ජංගය කියන එක හතරවෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාවටත් වැඩිය පාරිශුද්ධයි. හතරවෙනි ධ්‍යානයේ තියෙන උපේක්ෂාවටත් වැඩිය පාරිශුද්ධයි. මේ නිසා උපේක්ඛා සම්බොජ්ජංගය. බුදු කෙනෙක් ලෝකෙට පහළ වීමත් එක්කමයි මේ රතනිනු හත ලෝකයට පහළ වෙන්නේ. මේ රතනිනු හත පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වීමත් එක්කමයි. නිසා නැවතත් සීකර ගනිමු. සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ ඊළඟට ධම්ම මේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ මතක තියාගන්න ඕන දැම්ම කෙනෙකුට කටපාඩම් මේක. ඒකට අර්ථය ගන්න. සරල අර්ථය දැනට හිතට දාගන්න මොකද අපි තව තව විස්තර කරනවා. තව වැඩසටහනක් කරන්නම් බොජ්ජංග ගැන. තවත් තේරෙන්න. එතකොට පින්වත්නි දැන් මේක මේ ටීවී එක දාගත්ත ගමන් Tamanta නොමිලේ ඇහෙනවා. දැන් ටියුෂන් එකක් ගිහලා ගෙවලා ඉගෙන ගන්නවා නම් කටවල අරගෙන අහගෙන ඉන්නේ. ඒ නිසා මේ Tamanta ලැබෙන වස්තුව නැති කරගන්න එපා. හොඳට කන් යොමු කරගෙන අහන්න. මේ අතිශයින් දුර්ලභ බුදු කෙනෙක්ගේ ශාසනයේ මාර්ග ප්‍රතිපදාවයි කියලා දෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස සිහිය පිහිටවනවා නම් සතර සතිපට්ඨානේ ඒකට කියනවා සති සම්බොජ්ජංගය. ඒ සතිපට්ඨානෙ තුල නුවණින් විමසීම ධම්ම විචේ සම්බොජ්ජංගය. ඒ තුලින් ඇති වෙන වීරිය අකුසල් දුරු කරන්න කුසල් උපදවන්න ඇති වෙන වීරිය විරිය සම්බොජ්ජංගය ඒ තුලින් ඇතිවෙන ප්‍රීතිය පීති සම්බොජ්ජංගය ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ඇතිවෙන ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගය ඊළඟට මේ ප්‍රීතියෙන් සැපයෙන් යුතු කෙනාගේ සිත එකඟ වීම සිත සැහැල් වීම සිත කය පස්සද්ධි සම්බොජ්ජංගය මේ ධර්මයේ හැසිරීම තුලින් තමයි සිත කය සැහැල් වෙන්නේ සතිපට්ඨානයේ යෙදීම තුලින් ධර්මයේ හැසිරීම තුලින් පස්සද්ධි සම්බොජ්ජංගය ඒ තුලින් හිතේ ඇතිවෙන එකඟ බව සමාධි සම්බොජ්ජංගය මේ සියල්ල තුලින් ඇතිවෙන උපේක්ෂාව උපේක්ෂා සම්බොජ්ජංගය අන්න කෙටියෙන් විස්තර කළා. එතකොට දැන් මේක ආනාපාන සතියෙන් කොහොමද ඇති වෙන්නේ කියලා එහෙමත් විස්තර කරලා තියෙනවා. දැන් එහෙම සූත්‍ර දේශනාවකුත් අපි ඉදිරියට ඔබට විස්තර කරලා දෙන්නම් භාවනාවත් තුළින් කොහොමද බොජ්ජංග වෙදෙන්නේ කියලා. පින්වතුනි දානයක්. හිත නිවනට අරමුණු කරගෙන හිත ලෝභාදී කෙලෙස් දුරු කරන අරමුණෙන් මනසෙන් දානයක් දෙද්දි සිහිය වැඩෙනවා. ඒ තුල විමසීම තුලින් මේ ධම්මවිචේ වැඩෙනවා. වීර්ය වැඩෙනවා, ප්‍රීතිය වැඩෙනවා. ඒකනේ ඊළඟට මේ ප්‍රීති නිසානේ දානයක් හොඳට දුන්නට පස්සේ සතුට වෙලා එදාට එයාට ආහාර ඕනේ එදාට එයාට කන්නත් බෑ. හරි සතුටුයි. හරි සෑල්ලු නිදි මැරුව ගානක් නෑ. දානීව ගානක් නෑ. එයාට හරි පහසුයි ඇඟට. පස්සක් ගේතු වෙලා. අර දානේම සිහියට නැగి නැగి එනවා. හිත එකඟ වෙලා. ඊළඟට කවුද බෑන්නේ කවුද මේවා කරේ ඒව එයාට ගානක් නැහැ. එයාට අර අමුතු විදිහට එයා ඉතින් උපේක්ෂාවෙන් ඉන්නවා. ඔන්න ඕකට ගොඩක් ආස කළා. කවුද විසාකා. විසාකා ඔන්න ඒ දානේ නිසා ওই බොජ්ජංගිය වැඩෙන හැටි අත්දැක්කා. ඒ නිසා විසාකා හැමදාම දානි දුන්නේ. ඒ කොයි කරුණු හත අත්විඳින්න බුදුරජාණන් වහන්සේට කියන්නේ තිනවා ස්වාමීනි මට මේ දාන 8ක් දෙන්න දවසට දාන 8ක් දෙන්න අවසර දෙන්න ඇයි විශාකා කියලා හෙව්වා ඒ කියන්නේ දාන 8ක් කියන්නේ කැඳ දාණය ආගන්තුක දාණය නේවාසික දාණය ගිලන් දාණය ගිලන් උපස්ථායක දාණය වස්සාවාසික සිවුරු දාණය අඳන දාණය ඒ මේ ජල සාතිකා දාණය යාගු දානේ ඔය වගේ දාන දෙන්න මට අවසර දෙන්නයි කියලා කිව්වා. ස්වාමීනි මේ දාන දුන්නට පස්සේ මේවා සිහි කරන මට බොජ්ජංගය වෙනවා. කායසිත ප්‍රීතියෙන් පිනා යනවා. මට ඒකට බොජ්ජංග භාවනාව කරන්න පුළුවන් කිව්වා. බොජ්ජංග භාවනාව කියන්නේ ඒකට. එයා ඒ සසුට අත්දකිනවා. ඒ සැහැල්ලුව අත්දකිනවා. ප්‍රීතිය අත්දකිනවා. උපේක්ෂාව අත්දකිනවා විශාකා. ඉතින් අද කාලේ ඒකට හේතුව හිතේ ලෝභ හිත හොඳට දුරු කරන්න ඕන. ලෝභ හිත හොඳට දුරු කරන්නේ නැතුව මේ දානයක් අපි දෙන්න ගියට පස්සේ වං හොම් හොයනවා. එක ව්‍යංජනයක් බෙදන්න බැරි වුණොත් ඒකට හිත යනවා. ආවුඳුරුට දානෙන් ගත්තේ නැත්නම් ඒකට හිත යනවා. ඒකෙන් කඩාගෙන වැටෙනවා. දානවියන්ට ගෙන්නගෙන ගිය අය උදව් කළේ නැත්නම් හිත වැටෙනවා. තෙලට දාන්න හිටපු ව්‍යංජනයේට කිරි දැම්මොත් එහෙම හිත වැටෙනවා. ඒතකොට එයාගේ හිත බරයි. අවසානයේ වං හොන් ගොඩක් ඉතුරු වෙනවා. දාන ඉවර වෙනකොට පස්සද්ධිය ප්‍රීතිය සැහැල්ලු නෙවෙයි වං හොන් ගොඩක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ගිය වියදම කිය කියා ඉන්නවා. මෙච්චර ගියා දානෙට මෙච්චර ගියා දානෙට කියා. එහෙම හිත බර කරගන්න ඕනේ ඒ නිසා හිතට ගන්න මේ මේ කියන ගුණධර්මයේ අත්විඳ විඳ දානයක් දෙන්නේ කාට? ප්‍රීතියෙන් පිනා යන විදිහට දානයක් දෙන්නේ කවන්ත. කුස ආහාරයෙන් මේ ප්‍රීතියෙන් පිරෙන දවසක් කවන්ත එන්නේ. කැමති වෙන්නේ වට. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයස්මතුනි මාහට මේ සති සම්බොජ්ජංගේ හිතේ වැඩෙන හැටි ඒ සති සම්බොජ්ජංගේ නැති වෙන හැටි මට හොඳට දැනෙනවා. මම දන්නවා මේ වෙලාවට සති සම්බොජ්ජංගේ තියෙනවා මෙන්න සති සම්බොජ්ජංගේ නැති වුණා. මෙන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති වුණා මෙන්න නැති වුණා. මෙන්න ප්‍රීතිය මේ වීරිය ප්‍රීතිය පස්සද්ධිය ඊළඟට සමාධි උපේක්ෂා කියන මේ බොජ්ජංග ඇති වෙනව නැති වෙනව මට ඕන තරම් අත්දකින්න පුළුවන්. ප්‍රිය ආයෂ්මතුනේ මට කැමැති තරම් සති සම්බොජ්ජංගෙන් වාසය කරන්න පුළුවන්. ධම්මවිචේ සම්බොජ්ජංගෙන් වාසය කරන්න පුළුවන්. ඒකට මේ වගේ මහා සංඝ පිරිසක් මැද සිංහනාද කරන්න තරම් සාරිපුත්යන් වහන්සේගේ බොජ්ජංග භාවනාව කොහොමද? උන්වහන්සේ රං කඳක්සේ බැබළුණා. සංඝයා අතර පුන් සඳක්සේ බැබළුණා. උන්වහන්සේගේ බැල්මෙන් දැක්මින් බොහෝ දෙනාගේ දුක් දුරවනා. සංඝයා ගොඩාක් ප්‍රියමනාප කළා. ආස කළා සාරිපුත්යන් වහන්සේ දකින්න. සාරිපුත්යන් වහන්සේගෙන් බණපදයක් අහන්න. උන්වහන්සේගේ බොජ්ජංග භාවනාවත් වශයෙන් දියුණුවයි තේරුණා ප්‍රිය ආශ්මතුනි මට උදේ කාලේ අහ කැමැතින් කැමැති බොජ්ජංගික වාසයෙන් කරන්න පුළුවන් දහවල් කාලේ තවත් බොජ්ජංගික වාසය කරන්න පුළුවන්. හවස් කාලේ තවත් බොජ්ජංගික වාසය කරන්න පුළුවන්. ප්‍රිය ආයස්මතුනි ඒක මේ වගේ දෙයක්. රජ්ජුරුවන්ට ලස්සන ලස්සන වස්ත්‍ර තියෙන පෙට්ට ගමක් තියෙනවා. ඉතින් ඒ රජුරෝ කැමති නම් උදේට කැමති වස්ත්‍රයක් අඳිනවා. දවල්ට ඒක අයින් කළ වෙන වස්ත්‍රයක් අඳිනවා. හවසට වෙන වස්ත්‍රයක් අඳිනවා. ඒ වගේ ප්‍රියාශිතුනි මට කැමති කැමති බොජ්ජංගය උදේවරු වාසය කරන්න පුළුවන්. දවල්වරු වාසය කරන්න පුළුවන්. සවස්වරු වාසය කරන්න කරන්න පුළුවන්. මේවා තුන් ලෝකෙටම සිංහනාද නොවේද? කැමැති කැමැති විදිහට ඒකයි අර තියෙන්නේ ඊයේ පත්තිපත් අමතං ගහිය ලද්දා බුදා නිබුතින් බුඤ්ජමාන සිතු සිතු විලසට අම නිවන වැළඳුවා. ඒ මහරහතන් වහන්සේලා කැමැති කැමැති විදිහට අමාමා නිවන වළඳනවා. අමෘතේ වළඳනවා. ඒ රහතන් වහන්සේලා. දැන් මිනිස්සු සිතු සිතු විලසට කාමයේ වළඳනවා. බොජ්ජංගේ වල දන්න බෑ. හිතෙන විදිහට සිහිය පිටව ගන්න පුළුවන්ද? හිතෙන විදිහට වීරිය කරන්න පුළුවන්ද? හිතෙන විදිහට නුවණින් විමසන්න පුළුවන්ද? හිතෙන විදිහට ප්‍රීතිය ඇති කර ගන්න පුළුවන්ද ධර්මයේ තුලින්? දහමක් බණක් අහලා ඇති වෙන ප්‍රීතිය මේ channel එක මාරු කර ගමන් නැති වෙනවනේ. මේ ළමයි එක කතා කර කර ඉතින් මේ නැති වෙනවනේ. ඇති වෙන සැහැල්ලෝස පැන පහසුව නැති වෙලා යනවානේ. කොච්චර දුර්වල අඩියකද අද මේ ප්‍රාණ සත්‍යය සිටින්නේ. කොච්චර මේ දුර්වල සත්‍යයකද. ඉතින් අපි මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි. ඒ නිසා අනේ මේ වගේ දෙයක් අපේ සාරිපුත්යන් වහන්සේ ඉතින් මහරහතන් වහන්සේලා ඊටාම සනීපෙන් ඊටාම සනීපෙන් මේ පුජ්ජන් වැඩුවා. ශිෂ්‍යය වැඩුවා. භාග්‍යතුන් වහන්සේ යම්සේ බොජ්ජංගෙන් වැඩ වාසය කරනවාද උන්වහන්සේ පිරිවරා සිටින රහතුන් ඒ බොජ්ජංගයෙන් වැඩ වාසය කළා. ශාස්ත්‍රඥ වහන්සේ යම් සැපයක් අත්විඳිනවාද අනිත් සියලු දෙනා ඒ සැපේ අත්විඳා. දැන් ගෙදරක එක්කෙනෙක් දහම් සැපේ විඳිනකොට ගෙදර අනිත් පස් දෙනාම වෙනත් දුකකින් වාසය කරනවා. එක්කෙනෙක්ගේ අදහසකට අනිත් අය නෑ. එක මේෂේ වට වෙලා පස් දෙනා කෑම කනවා. වේදනා පහක් අත්විඳිනවා. බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග එකම සැපේ වාසය දහස් ගණන් සංඝයා සමග. හරි පුදුමයි මේ බුද්ධ ශාසනය. ඒ නිසා නෑ ශෝක කරන්න ඕනේ. ඒ ගැන වැළපෙන්න ඕනේ. විශ්ෂෝප වෙන්න ඕනේ. ඒ බුදු සසුනට පහදින්ටයි මේ කිව්වේ. ඒ රහතුන්ගේ යුගයට පහදින්ටයි මේ කිව්වේ. ඒ උතුම් රහතන් වහන්සේලා මහා මොණිවරු අත්විඳින ලද ස්පර්ශ කරන ලද සත්‍ය බොජ්ජංගියෝ ගැන මේ විදිහට වචන මාත්‍රයෙන් නමුත් අහන්ට ලැබුණා නෙව කියලා සන්තෝෂයටපත් වෙන්න ඕන. හිත සෑහළු කරගන්න ඕන. සතුටටපත් වෙන්න ඕන. ප්‍රීතියටපත් වෙන්න ඕන. අපිටත් බුදුරුන්ගේ ධර්මය ඇහෙනවා කියලා. මොණිවරුන් ස්පර්ශ කරපු මාණික්‍ය ගැන අහන්න ලැබෙනවා කියලා. ප්‍රීතියටපත් වෙනවා. ඒ නිසා ඒ සතුට, ප්‍රීතිය, ඒ ධම් ප්‍රසාදය යම් දවසක ඔබට මේ මාණික්‍ය ලැබලා දෙනවා. ඒ මාණික්‍ය තියෙන තැනට මේ රැස් වෙන පින නැමැති යානාවෙන් ඔබව රැගෙන යනවා. ඒ නිසා ආශා කරන්න මේ ධර්මය අහන්න. හිත පහදව ගන්න. නැවත නැවත අහලා මේ දැනුම ඔබට ගන්න. ඔබගේ හිත ඇතුළට කිඳා වස්වා ගන්න. මතකේ රඳවා ගන්න. දරු මුණුබුරන් ඥාති බන්දු මිත්‍රාදීන්ට මේ ධාමයේ මිහිර ලබලා දෙන්න. ඔබ අන්තිම පුරුෂයා වෙන්න එපා. ඔබෙන් ඕක නැති කරන්න එපා. තවත් එක්කෙනෙකුට හරි බණපදයක් දෙන්න. ඉතින් ඒ නිසා දෝන්න බොජ්ජංග ධර්මයන් ගැන මූලික කරුණු සාකච්ඡා කළා කතා කළා. ඒ නිසා අපි කා තුල සත්ත්ව බොජ්ජංගියෝ දියුණු කර ගැනීම පිණිසම මේ පින් හේතු ආසනාව වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාට අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට කාර්ය මල්ලී සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. අපි කා තුලත් සති සම්බොජ්ජංගේ වැඩේවා ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩේවා විරිය සම්බොජ්ජංගේ වැඩේවා ප්‍රීති සම්බොජ්ජංගේ වැඩේවා පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩේවා සමාධි සම්බොජ්ජංගේ වැඩේවා උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩේවා සත්ත බොජ්ජංග ධර්මිය දියුණු කර ගැනීම පිණිසම නිවන් මාර්ගයේ ගමන් කිරීම පිණිසම මේ පින් හේතු ආශනාම වේවා සිරුවන්